नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස අංගුත්තර නවක නිපාතේ නන්දක සූත්‍රය එක් සමයක භාගතුන් වහන්සේ සවස් නුවර සමීපෙහි වූ ජේතවන නම් වූ මේ අනේපිඬු සිටුතුමාගේ ආරාමෙහි වැඩ වාසය කරනවා ඒ කාලයේ එක් දවසක පින්වත් නන්දක ස්තුරන් වහන්සේ අසුමා ශ්‍රාවකයන් වහන්සේ නම උපට්ඨාන ශාලාවේ කියලා කියන්නේ මේ භෝජන ශාලාවේ ඒ ඒ උපස්ථානයේ උපට්ඨාන ශාලාව කියලා කියන්නේ භික්ෂූන් භෝජන දන් වළඳන්න රැස් වෙන තැන නන්දක තෙරුන් වහන්සේ මధుරස්වරයෙන් ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. ඉතින් බාගතුන් වහන්සේට මේ ධර්ම දේශනා කරන શબ્දය ඇහිලා ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනවා ආනන්දය කවුද මේ උපස්ථාන ශාලාවේ මధుරස්වරයෙන් ධර්ම දේශනා කරන්නේ ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා භාගතුන් වහන්සේ මේ ධම්ම කතික නන්දක ස්තුරන් වහන්සේ තමයි අද දේශනා කරන්නේ අද ධම්ම කතික නන්දක ස්තුරන් වහන්සේගේ වාරය ඉතින් එහෙම කිව්වහම භාගතුන් වහන්සේ කියනවා ආනන්ද අති මధుර ලෙස මේ ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ මේ තරම් අති මధుර ලෙස ධර්මය දේශනා කරන නිසා මමත් ගිහිල්ලා අහන්න ඕන කියලා භාගතුන් වහන්සේ උපස්ථාන ශාලාවට එළඹෙනවා. භාගතුන් වහන්සේ උපස්ථාන ශාලාවේ දොරකොඩ ළඟට ගිහින් දොරට තට්ටු කරන්නේ නැතුව දොර අරින්නේ නැතුව කතාව අවසාන වෙනතෙක් බලාගෙන ඉන්නවා. මේ ධර්ම කතාව අහන්න යන්නේ භාගතුන් වහන්සේ තමන්ගේ මේ සවනක් රශ්මීන් තමන්ගේ සිවුරු තුර සංගවාගෙන කියලා තමයි අටුවාවේ දේශනා කරන්නේ. මොකද අප්‍රසිද්ධ වේශයෙන් එතනට යන්න ඕන නිසා. භාගතුන් වහන්සේ ප්‍රථම යාමය ඉවරනකම් බලාගෙන ඉන්නවා. රාත්‍රී ප්‍රථම යාමය කියලා කියන්නේ අපේ වෙලාවෙන් කියනනම් රාත්‍රී 10ට විතර තමයි කීවර වෙන්නේ. ඊට පස්සේ ප්‍රථම යාම අවසන් වුණාම ආනන්ද තෙරුන් වහන්සේ වැඩම කරලා භාගතුන් වහන්සේට වැඳලා ආරාධනා කරනවා භාගතුන් වහන්සේ මේ ප්‍රථම යාමයේ පහ වුණා. මදක් විවේක ගන්න කියලා. නමුත් භාගතුන් වහන්සේ එතනම හිටගෙන වැඩ ඉන්නවා. එවිට ඉතින් මේ ධර්ම කතාව අති මధుර ලෙස දීර්ඝ වේලාවක් පවතිනවා. මජ්ක්‍ධිම යාමයේත් අවසන් වෙනවා. ඉතින් උදේ දෙකට මේ ආනන්ද තෙරුන් වහන්සේ ඇවිල්ලා කියනවා බව භන්තේ තුම්හි ප්‍රකටියා. කත්තිය සුකුමාලා පුන බුද්ධ සුකුමාලාති පරම සුකුමාලා කියන්නේ භාගතුන් වහන්සේ නුඹ ක්ෂත්‍රීය සුකුමාලයි. නුඹ වහන්සේ රජ කෙනෙක්. ක්ෂත්‍රියේ ඒ නිසා සුකුමාලයි. ඒ රාජ සුකුමාල බවක් තියෙනවා. ඊටත් වඩා බුද්ධ සුකුමාලයි. ඒ නිසා අතිශයින්ම සුකුමාලයි. මජ්ක්‍ධිම යාමයට පහ වුණා මොහොතක් විවේක ගන්න කියලා. ඒ වුණාට භාගතුන් වහන්සේ දිගටම ධර්ම කතාව ශ්‍රවණය කරමින් ඒ උපස්ථාන උපස්ථාන ශාලාවේ කියන දොරෙන් එළියේ හිටගෙන වැඩ ඉන්නවා. ඊට පස්සේ අරුණ නැගෙන වෙලාවේ ඒ කියන්නේ උදේ 6ට පමණ තමයි මේ කතාව ධර්ම කතාව ඉවර වෙන්නේ අවසාන ඉතින් ඒ වෙලාවේ තමයි බෞද්ධ වහන්සේ කතාව අවසන් වුණා කියලා දැනගෙන මේ ශ්‍රවණක් රැස් විහිදවල තමන්ගේ නියපොතු අගින් ඒ දොරට තට්ටු කරන්නේ. ඒ භික්ෂූන් ඇවිල්ලා භාගතුන් වහන්සේට දොර අරිනවා. භාගතුන් වහන්සේට දොර ඇරියට පස්සේ භාගතුන් වහන්සේ පැනව ආසනයේ වැඩ ඉඳලා ආයුෂ්මත් නන්දක තෙරුන්ට කියනවා නන්දක තොපගේ ධර්මදේශනාව නම් අතිශයින් දීර්ඝයි. ඒ වුණාට මහා භික්ෂූන්ට හොඳට වැටුණා. නමුත් ඒ දොරකොඩ කතාව අවසාන වෙනකම් බලන් හිටියේ මගේ පිට රිදෙනවා කියලා. එහෙම කිව්වහම නන්දක හාමුදුරුවෝ බයට පත් වෙලා වගේ භාගතුන් වහන්සේට කියනවා මේ භාගතුන් වහන්සේ ඔබ වහන්සේ දොරකඩ ඉන්නවා කියලා දන්නවනම් අපිට මේ මේ ප්‍රමාණයවත් කියාගන්න බැරි වෙනවා කියලා. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ නන්දක තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක්. අසුමා ශ්‍රාවකයන් වහන්සේ නමක්. භික්ෂුණී ඕවාදකයන් වහන්සේලාගෙන් අග්‍ර භික්ෂුණීන්ට අවවාද දෙන්න උන් දෙර භික්ෂුන්ගෙන් අග්‍ර ස්ථානය තමයි මේ නන්දක තෙරුන් වහන්සේට තියෙන්නේ. මෙතන මේ බියපත් වුණා වගේ කියලා කියන්නේ ආචාර ගෝචර සම්පන්න කියන නිසා දෝමනස්සක් නැතුවම ඒ ගරුත්වය දැක්කින් වශයෙන් එහෙම කළා කියලා තමයි සඳහන් වෙන්නේ. භාගතුන් වහන්සේ මේක දැකලා භාගතුන් වහන්සේ කියනවා නන්දකය ඉතාම හොඳයි. සාදු සාදු නන්දක කියලා සාදුකාරයක් දීලා කියනවා මේ නන්දක ඊටම හොඳයි කුල පුත්‍රෙකු සදහින් නික්ම ගීගේ ඇතහැරලා ශාසනයෙහි පැවිදි වෙච්ච තොපට මෙබඳු දහබි කතාවකින් දීම නම් ඊටාම සුදුසුයි නන්දකය රැස් වෙච්ච තොපට කාරණා දෙකක් කරන්න පුළුවන් ධාර්මික වූ කතාවක් කරන්න පුළුවන් එහෙම නැත්නම් ආර්ය වූ කුෂ්ණිම් භාවයෙන් එන නිශ්ශබ්දතාවය රකින්න ඕන ආර්ය වූ ආර්යයන්ගේ ක්‍රමයට. ආර්ය වූ කුෂ්ණිම් භාවය රකින්න පුළුවන්. ඒ කියන්නේ නිකම්ම කතා නොකර ඉඳීම නෙමෙයි. ඊටා හොඳ සිහිය පවත්තුමින් සමතයන්හි විදර්ශනාවන්හි යෙදීමෙන් නිශ්ශබ්ද වැඩේ කියනවා. ඒ බෞතුන් වහන්සේ වැඩි හිටියා නම් අපිට මේ තරම්වත් වැටහෙන්නේ නැහැ කියලා කියලා තියෙන ඇයි? කියලා. මොකද සිව්පොලිසින් යහපත් මහරහතන් වහන්සේ නමකට වැටහෙන්නේ නැතුව යන්නේ නැහැ. පටිභාන නම් වූ විශේෂ ඥානයක් තියෙනවා. නමුත් වැටුණාට කියාගන්න බැරුව යනවා ගෞරවය වැඩි කමට කියලා තමයි සඳහන් කරන්නේ. ඊට අමතරව මෙතන මේ සදහින් පැවිදි වෙච්ච කුල පුත්‍රයෙක් කියන එකට අටුවල් සඳහන් වෙනවා කුල පුත්‍රයෝ වර්ග දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ආචාර කුල පුත්‍රයෝ. ඒ කියන්නේ තමන් රකින සීලෙන් තමන්ගේ ආචාර ධර්ම වලින් කුල පුත්‍රයෙක් වෙච්ච පුද්ගලයා අනික් කුල පුත්‍රයා තමයි තමන්ගේ ඉපදීමෙන් ಜಾති කුල පුත්‍රයා කියන්නේ උසස් කුලයක ඉපදීමෙන් කුල පුත්‍රයෙක් වෙච්ච පුද්ගලයා මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ නන්ද තිරන් වහන්සේට ප්‍රශංසා කරලා කියනවා මෙන්න මෙහෙම ධර්ම කාරණයක් දේශනා කරන්න පටන් ගන්නවා නන්දක භික්ෂුව සද්ධා සම්පන්න වෙනවා මේ එක්තරා භික්ෂුවක් ශ්‍රද්ධා සම්පන්න වෙනවා. නමුත් ඒ භික්ෂුව සීලය සම්පූර්ණ කරන්නේ මෙන්න මේ කාරණයෙන් මේ භික්ෂුව පරිපූර්ණ නැහැ. ඒ භික්ෂුව හිතන්න ඕනලු මට සද්ධාව තියෙනවා. මම කෙසේ මගේ සීලය සම්පූර්ණ කරගන්න ඕනේද? මම මොන විදිහට උත්සාහ කරලද මේ සීලය සම්පූර්ණ කරන්න කියලා. ඉන්පසු ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වදාළ පරිදිම ක්‍රියාත්මක වෙමින් මේ සීලය සම්පූර්ණ කරන්න උත්සාහ කරලා කාලයකදී මේ සීලය සම්පූර්ණ කරනවා මෙන්න මේ ආකාරයට ඒ භික්ෂුව සද්ධාව සම්පන්න වෙනවා සද්ධා සම්පන්න වෙනවා සීල සම්පන්නත් වෙනවා ඒ භික්ෂුව ඊට පස්සේ සද්ධා සම්පන්න භික්ෂුවක් බවට පත් වෙනවා සීල සම්පන්න භික්ෂුවක් බවට පත් වෙනවා නමුත් ඇතුළත චේතෝ සමතය ලබන පුද්ගලෙක් වෙන්නේ නැහැ ඒ කියන්නේ සමත සමාධියක් ලබන පුද්ගලෙක් වෙන්නේ නැහැ ඒ භික්ෂුව හිතන්න ඕනලු මට සද්ධාව තියෙනවා. මට සීලය තියෙනවා. නමුත් මට සමතය නැහැ. එහෙනම් මම කොහොමද සමතය සම්පූර්ණ කරගන්නේ? සමතය ලබා ගන්න. මේ සමාධිය වඩන්නේ කොහොමද කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේහි බුදුරජාන් වහන්සේ දේශනා කර පරිදි ධම්මානුගම ප්‍රතිපදාව යෙදিলা ඊට උත්සාහ කරලා දැඩි වීරිය වඩලා චේතෝ සමතය ලබා ගන්න. ඉතින් මෙන්න මේ ආකාරයට ඒ භික්ෂුව සද්ධාවන් සද්ධා සම්පන්නවන් වෙනවා සීල සම්පන්න වෙනවා අභ්‍යන්තරයේ චේතෝ සමතේ ලබන පුද්ගලයා වටපත් වෙලා අංග තුනකින් පරිපූර්ණ වෙනවා. මේ தත්ත්වයටපත් උනත් ඒ භික්ෂුව අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ලබන්නේ නැත්තම් අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියන්නේ සංස්කාර පිළිබඳ සංස්කාර ඇතිවීම නැතිවීම පිළිබඳ දැනගෙන විපස්සනා වඩන්නේ නැත්තම් ඒ භික්ෂුව කල්පනා කරන්න ඕනෙලු කෙසේද මම මේ විදර්ශනාව වඩන්නේ කෙසේද මම මේ විදර්ශනාව සම්පූර්ණ කරන්නේ කියලා භාගතුන් වහන්සේ කියනවා මේ අංග තුනක් තිබිලා මේ හතරෙනි අංගේ නැති භික්ෂුව හරියට උදාහරණකින් කියනවා නම් සිව්පාවි අස්ස එක් හරි ඇතෙක් හරි ඒ සිව්පාවෙක් එක කකුලක් නැත්තම් හෝ එක කකුලක් හීනි නම් එහෙම නැත්තම් එක කකුලක් පණ නැත්තම් කොයිතරම් අස්සායි භාවයකට අසරණ භාවයකට ඒ සිව්පාවපත් වෙනවද මෙන්න මේ වගේ උදාහරණයක් තමයි තියෙන්නේ යම් පුද්ගලයෙකුට මේ හතරින් අංගේ නැත්තම් ඒ නිසා ඒ භික්ෂු උත්සාහ කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කර පරිදිම විදර්ශනාව වඩන්න මෙන්න මේ විදිහට අධිපඤ්ඤා ධම්මවිපස්සනා වඩන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආකාරයේ නන්දක භික්ෂුව සද්ධා සම්පන්නත් වෙනවා. සීල සම්පන්නත් වෙනවා. අභ්‍යන්තරයේ චේතෝ සමතේ ලබන පුද්ගලෙක් බවට පත් වෙනවා. අධිපඤ්ඤා ධම්මවිපස්සනාව ලබන පුද්ගලයෙක් සංඝ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ භික්ෂුව සම්පූර්ණ වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා නැගිටලා තමන්ගේ විහාරයට වැඩම කරනවා. ඉතින් මෙතන බලන්න මේ ධර්ම දේශනාවේ තියෙන විශේෂය. දැන් අපි කියන්නේ අපි කතා කරනකොට අංග හතරක් කිව්වොත් අපි කියන්නේ සද්ධා සම්පන්න වෙනවා. සද්ධාව සම්පූර්ණ කරනවා සීල සම්පන්න වෙනවා සීලය සම්පූර්ණ වෙනවා කියලා. ඊට පස්සේ කියනවා අපි සමතය ලබනවා සම්මතය ලබන්න උත්සාහ කරනවා කියලා. නමුත් බුදුරජාන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නේ වෙනස් ආකාරයකට. කියන්නේ සද්ධා සම්පන්න වෙනවා කියලා දේශනා කරලා කියනවා. සීල සම්පන්න නැහැ. නමුත් පස්සේ කාලෙක සද්ධා සම්පන්නත් වෙනවා සීල සම්පන්නත් වෙනවා කියලා. ඊට පස්සේ කියනවා සද්ධා සම්පන්නත් වෙනවා සීල සම්පන්නත් වෙනවා අභ්‍යන්තර චේතෝ සමුත්ත්‍යයත් ලබනවා. මෙන්න මේ ආකාරයේ දේශනා කරනකොට කවදාක්වත් මේ කොහොමද මම චේතෝ සමතය ලබන්නේ මෙන්න මේ ආකාරයට භික්ෂුව චේතෝ සමතය සහිත වෙනවා කියලා එක වාක්‍යයෙන් කියන්නේ. කියන්නේ මේ කොහොමද මම චේතෝ සමතය සම්පූර්ණ කරන්නේ කියලා ඊට පස්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ භික්ෂුව ශ්‍රද්ධා සම්පන්නත් වෙනවා, සීල සම්පන්නත් වෙනවා, චේතෝ සමතය සහිත පුද්ගලෙක් බවට පත් මෙතන මේ කාරණය මේ දේශනා විලාශය අතිශයින්ම වැදගත්. වැදගත් මොකද? නිවන් දකින්න අපිට අතිශයින් වැදගත්. මොකද සමහර පුද්ගලයෙක්ගේ අපි දකිනවා සද්ධාව තියෙනවා. සද්ධාව හොඳට තියෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා සිල් සම්පූර්ණ කරන්න උත්සාහ කරන කාලෙදී මුලින් මුලින් ඉතා හොඳින් සද්ධාව සහිතව සිල් ප්‍රගුණ කරන්න හදලා කාලයක් තිස්සේ සිල් සම්පූර්ණ කරන්න උත්සාහ කරලා ඉතින් මේ පුද්ගලයා සමහරවිට පන්සිල් සම්පූර්ණ කරලා අටසිලුත් ගන්නවා නේද අටසිල් අරන් කාලයක් ඉන්නකොට දවසක් ටිකක් නෙමෙයි දවස් කීපයක් සුමානයක් අර්ධ මාසයක් මාසයක් වගේ සිල් අරන් ඉන්නකොට ක්‍රමානුකූලව ඒ සීලය පිළිබඳ සද්ධා අඩු වෙනවා. ඒ කියන්නේ ගෞරවය අඩු වෙනවා. මාර්ගය පිළිබඳ ගෞරවය අඩු වෙලා සීල සම්පන්න බුද්ධලෙක් කියලා හිතාගෙන මේ කාරණේ බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ විදිහට කියන්නේ සීලය සම්පූර්ණ කරන්න යෑමේදී සද්ධාව ආරක්ෂා කරගෙන තිබිය යුතුමයි කියන එක. දැන් අපි සමහර කෙනෙක්ව දකිනවා භාවනා කරන්න උත්සාහ කරනවා. නමුත් සීලෙහි අඩුපාඩු තියෙනවා. සද්ධාවේ අඩුපාඩු තියෙනවා. ඉතින් මෙතන බුදුරජාන් වහන්සේ මේ දේශනා විලාසයෙන් අපිට මනාව පැහැදිලි කරනවා භාවනා කරන පුද්ගලයාට සද්ධාව තිබිය යුතුමයි සීලය සම්පූර්ණ විය යුතුමයි කියන එක. මොකද එහෙම නැත්තම් කවදාකවත් අභ්‍යන්තර චේතෝ සමතයක් සාර්ථක වෙන්නේ නැහැ. විදර්ශනා වඩන පුද්ගලයාට මේ කාරණා තුනම තියෙනවා. හිත සමාධිගත වෙන්න ඕනේ නැහැ කියලා විදර්ශනා වඩන ක්‍රමයක් නැහැ. ශුෂ්ක විදර්ශක විපස්සනා වැඩුවත් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමයට අඩුම ගානේ ප්‍රථම ඥාන මට්ටමට සමාධිය දිනුනලා ඊට පස්සේ තමයි විදර්ශනා වැඩෙන්නේ. අනිවාර්යයෙන්ම සමාධියක් තිබිය යුතුමයි. යම්කි සමාධි මට්ටමකට රූපාවච සමාධි මට්ටමකට පැමිණිය යුතුමයි විපස්සනා වැඩිවීමට නම් මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ මේ දේශනාව කරලා නැගිටලා විහාරයට ගියාට පස්සේ නන්දක ස්ථිරන් වහන්සේ භික්ෂූන් නැවත අමතනවා. අමතලා සාම වටිනා කියමනක් කියනවා. ඇවැත්නි අපේ භාගතුන් වහන්සේ හද හතරකින් සියලුම බ්‍රහ්මචර්යාව පිරිසිදු වූ පරිපූර්ණ වූ මේ මාර්ග බ්‍රහ්මචර්යාව පද හතරකින් ප්‍රකාශ කරලා නැගිටලා විහාරයට වැඩියා. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව, සීලය, අභ්‍යන්තර චේතෝ සමතය, අධිපඤ්ඤා, ධම්ම විපස්සනාව කියන වචන හතර තුල මේ මුළු බුද්ධ ශාසනයම තියෙනවා. ඒ නිසා කියනවා චතුහි පදේහි කෙවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං සකාසිතා උත්ථායතනා විහාරම් පවිච්ඡෝ කියලා. ඒ කියන්නේ පද හතරකින් කෙවල පරිපූර්ණ කියන්නේ මොකද? තනියම ගත්තත් සම්පූර්ණයි. පරිසුද්ධ කියලා කියන්නේ ඊටාම සුද්ධයි කියන එකයි පිරිසිදුයි කියන්නේ. බ්‍රහ්මචාරිත්වය කියලා කියන්නේ පොතක්න භාවයේ ඉඳලා ආරහත්ත්වය ලැබීමට ප්‍රතිපදාව. ප්‍රකාශ කරලා භාගතුන් වහන්සේ නැගිටල වැඩිය. භික්ෂුව සද්ධාවන්ත වෙන්නත් ඕන. නමුත් සීලවන්ත නැත්තම් ඒ අංගයෙන් පරිපූර්ණ වෙන්නේ කොහොමද කියලා උත්සාහ කරන්න ඕනේ. ඒ අංග දෙකම සම්පූර්ණ වුණාට පස්සේ සද්ධාවත් සීල සම්පූර්ණ වුණාට පස්සේ අබ්දන්තර චේතෝ සමතේ සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කාරණා තුනම අංග තුනම සම්පූර්ණ කරාට පස්සේ සද්ධාවයි සීලයයි අභ්‍යන්තර චේතෝ සමතයයි සම්පූර්ණ කරාට පස්සේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව සම්පූර්ණ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් භික්ෂු පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා කියනවා මේ කාරණාවලින් තුනක් තිබිලා එකක් හරි අඩු වුණොත් Taman කොයි වගේද කියලා දැනගන්න හරියට පාද තුනක් තියෙන අස්සුවෙක් වගේ එහෙම නැත්නම් පාද තුනක් තියෙන ඇටෙක් වගේ කොයිතරම් අස්ථාවරද කොයිතරම් අසරණද කොයිතරම් දුර්වලද මෙහෙම උදාහරණයක් දීලා කියන්නේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මම සීල සම්පන්නයි මට සද්ධාව තියෙනවා. මට ධාන තියෙනවා. මට අභිඥා තියෙනවා. එහෙනම් මම විශේෂ පුද්ගලෙක් කියලා. ඉතින් එහෙම හිතන පුද්ගලයාට තමන් කොච්චර දුර්වලද? මේ අභිඥා තියෙන, ධාන තියෙන පුද්ගලයාට තමන් කොච්චර දුර්වලද කියලා පෙන්වන්න තමයි මේ සිව්පාවික් පෙන්නලා දෙනවා. එක කකුලක් නැත්නම් එක පාදයක් දුර්වල වෙච්ච හෝ නැති වෙච්ච. ඒ නිසා ධාන වඩලා අභිඥා ලබලවත් සෑහීමකට පත් වෙන්න එපා කියන එක තමයි බුදුන් වහන්සේගේ දේශනාව. විදර්ශනා වඩලා මාර්ගඵල ලබල අරහත් වීම ලබන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ඊටාම වටිනා ධර්ම දේශනාව නැවත භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දීලා මේ පින්වත් නන්දක සිරන් වහන්සේ අනෙක් භික්ෂූන්ට දේශනා කරනවා එවත්නි සුදුසු කාලයේහි ධර්ම ශ්‍රවණය කිරීම සුදුසු කාලයේහි ධර්ම සාකච්ඡාවේදී මේහි ආනිසංස පහක් තියෙනවා. මොනවද කියනවා නම් ඉධාවුසෝ භික්ඛු භික්ඛූනම් ධම්මං දේසේති. මෙහි භික්ෂූනි යම් භික්ෂුවක් අනෙක් භික්ෂූන්ට ධර්මය දේශනා කරනවා. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං මුලත් යහපත් වූ මදත් යහපත් වූ අගත් යහපත් වූ සාත්හං සබ්බංජන අර්ථ සහිත වූ නිවැරදි වචන සහිත වූ ව්‍යාකරණ සහිත වූ කෙවල පරිපූර්ණ තනියම ගත්ත සම්පූර්ණ වූ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශේ පිරිසිදු වූ බ්‍රහ්මචර්යා ප්‍රකාශ කරනවා යථා යථා ආවුසෝ භික්ඛු භික්ඛූනම් ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං ආත්තං සබ්බංජනං කෙවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියම් පකාසේති. කියන්නේ යම් යම් විදිහකට භික්ෂූනි මේ භික්ෂුව අන්න භික්ෂූන්ට ධර්ම දේශනා කරනවා නම් මුලත් මැදත් අගත් යහපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ තනියම ගත්තත් සම්පූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්යාව දේශනා කරනකොට තථා තථා සෝත් සත්තුපියෝච හෝති මනාපෝච මෙන්න මේ ආකාරයට ඒ භික්ෂුව සාස්ත්‍රූන් වහන්සේට ප්‍රිය වෙනවා මනාප වෙනවා ගරුච භාවනීයෝච ඒ කියන්නේ සාසුන් වහන්සේ පවා ගරු කළ යුතුයි කියලා හිතනවා. ගරු කරලා ආශ්‍රය කරනවා. සම්භාවනීය ලෙස ආශ්‍රය කරනවා. ඒ කියන්නේ ගරු සහිතව සැලකීමෙන් ආශ්‍රය කරනවා කියන එක. අයං පඨමෝ ආනිසංසෝ. කාලීන ධම්ම ශ්‍රවණේ කාලීන ධම්ම සාකච්ඡාව. මෙයයි යවත්නි ප්‍රථම ආනිසංසය සුදුසු කාලයට ධර්ම ශ්‍රවණය කිරීමේදී සුදුසු කාලයට ධර්ම සාකච්ඡා කිරීමේදී මේ කාරණය ඇත්තටම මෙතනම ඔප්පු වෙලා තියෙනවා මේ සුදුසු කාලයට සුදුසු ආකාරයට ධර්ම සාකච්ඡා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම නිසා මේ නන්දක ස්තිරන් වහන්සේට භාගතුන් වහන්සේ ගෞරව කළා. භාගතුන් වහන්සේ ප්‍රිය කළා නන්දක ස්තිරන් වහන්සේගේ ධර්ම දේශනාව අහන්න. භාගතුන් වහන්සේ මනාපුණා කැමති වුණා. භාගතුන් වහන්සේ ඒ ධර්මයට ගරු කළා. සැලකීමේ සැලකීම් සහිතව ආශ්‍රය කරන්න හිතුවා. ඒ නිසා කියනවා අන්න භික්ෂූන්ට මේ ආකාරයට ධර්ම දේශනා කරාම ධර්ම සාකච්ඡා කරාම සාසුන් වහන්සේ පවා සාසුන් වහන්සේට ප්‍රිය වෙනවා මනාප වෙනවා දරු කරලා සම්භාවනීය ආකාරයෙන් ආශ්‍රය කරන සාසුන් වහන්සේ පවා හිතනවා. දෙවන කාරණේ භික්ෂුවක් අනික් භික්ෂූන්ට ධර්මයේ දේශනා කරනවා නම් මුලමදාග යහපත් අර්ථ සහිත ව්‍යංජන සහිත තනියම ගත්තත් පරිපූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරනවා නම් මෙන්න මේ ආකාරයට ධර්මය ප්‍රකාශ කිරීමේදී තථා තථා සෝ තස්මින් ධම්මේ අත්ථ පරිසංවේදී ච හෝති ධම්ම පරිසංවේදී ච තථා තථා සෝ තස්මින් ධම්මේ අත්ථ පරිසංවේදී ච හෝති ධම්ම පරිසංවේදී ච ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට ඒ ධර්මයේ දේශනා කරන භික්ෂුවට අර්ථයන් වැටහෙන්න ගන්නවා. ධර්මයන් වැටහෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ ධර්ම කාරණාවල තියෙන අර්ථය හොඳින් වැටහෙන්න අරගෙන පාලිය හොඳින් තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්ම කාරණාවල ප්‍රායෝගික යෙදීම මොන ආකාරයට ධම්මානුධම්ම ප්‍රතිපදාවට යොදාගන්න කියලා තේරෙන්න පටන් ගන්නවා. අයං ආවසෝ ဒ ුතියෝ ආනිසංසෝ කාලින ධම්ම සාකච්ඡා. මේ යවති දෙවෙනි ආනිසංසය සුදුසු කාලයට ධර්ම ශ්‍රවණය කිරීම හා සාකච්ඡා කිරීම. තුන්වෙනි ආනිසංසය මොකද්ද? යම් භික්ෂුවක් අනිත් භික්ෂූන්ට මේ ආකාරයට මුලමදාග යහපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ කෙවල සම්පූර්ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරනකොට තථා තථා සෝ තස්මින් ධම්මේ ගම්භීරං අත්තපදං සංඥාය අතිවිච්ඡ පස්සති. ඒ කියන්නේ ඒ ඒ ආකාරයට ඔහු ධර්මයේ දේශනා කරද්දී ධර්මේහි වූ ගම්භීර අර්ථපදම් ගැඹුරු අර්ථපද මේ ධර්මයේ තියෙන ගැඹුරු අර්ථයන් තමන්ගේ ප්‍රඥාවෙන් විනිවිද දකින්න පුළුවන් වෙනවා. මේ තමයි අවති තුන්වෙනි ආනිසංසය සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය කිරීම සහ සුස්කාරයේ ධර්ම සාකච්ඡා කිරීම. නැවත කියනවා නම් එවත්නි මේ භික්ෂුව ධර්ම දේශනා කරනවා අනෙක් භික්ෂූන්ට මුලමදාග යහපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ කෙවල පරිපූර්ණ වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනකොට තථා තථානං සබ්‍රහ්මචාරී උත්තරීන් සම්භාවින් මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා මේ ආකාරයෙන් ධර්ම දේශනා කිරීමේදී සබ්‍රහ්මචාරින් වහන්සේලා ඒ කියන්නේ ඊටාම හොඳින් අවංකව බුදුරජාන් වහන්සේ දේශනා කළ පරිදි සද්ධාව සීලය චේතෝ සමතේ සාදි පඤ්ඤා ධම්මසනාම යනාදී ගුණධර්මයන් ප්‍රගුණ කරමින් අවංකව අදිෂ්ඨාන සහිතව වීර්ය සහිතව නිවන කරා ගමන් කරන ගමන් කරන්න උත්සාහ කරන ඒ භික්ෂූන් තමයි මේ සබ්‍රහ්මචාරී කියලා කියන්නේ. ඒ සබ්‍රහ්මචාරී ඊටාම ගරු කරලා සම්භාවනීය ලෙස මේ පුද්ගලයාට සලකන්න පටන් කොහොමද ඊටන්නේ? අද්ධා අයමායස්ම පත්තෝවා පච්චතිවා. ඒ කියන්නේ පින්වත්නි මේ ආයුෂ්මතුන් එක්කෝ මාර්ගයකට ඵලයකටපත් වෙලා. එහෙම නැත්නම් මේ ආයුෂ්මතුන් වහන්සේ දැන් පත් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඊටාම ආසන්නයේ ඉන්නේ. ඒ මොකද භාගතුන් වහන්සේගේ ධර්මය අර යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තරේන පරිසන්දේශේති කියන ක්‍රමයට අහලා තියෙන විදියටම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහටම විස්තර කරලා අන්යන්ට දේශනා කිරීමේදී අවංකව මාර්ගය යන අනික් පුද්ගලයන්ට හිතෙනවා මේ පුද්ගලයා මාර්ගයකට ඵලයකටපත් වෙලා. එහෙම නැත්නම් දැන් මේ ඊතා ආසන්නයේ ඉන්නේ එහෙම වෙන්න. මෙන්න මෙයි යවත්නි හතරවෙනි ආනිසංශය සුදුසු කාලයේහි ධර්ම ශ්‍රවණය කිරීමේ. සුදුසු කාලයේහි ධර්ම සාකච්ඡා කිරීමේ. ඉන්පසුව නන්ද කිරණ වහන්සේ පස්වෙනි ආනිසංශය දේශනා කරනවා. පුනච පරං ආවස්තු බික්ඛු බික්ඛුණං ධම්මං දේසේ. නවතද බික්ෂුණී තව කාරණයක් තියෙනවා මේ භික්ෂුව භික්ෂූන්ට ධර්ම දේශනා කරනවා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණ මුල යහපත් මැද යහපත් අග්ග යහපත් වෙච්ච සාත්ථං සබ්බ්‍යංජනං සෙවල පරිපූර්ණං අර්ථ සහිත වූ ඊටාම වැදගත් දියුණුව සලසන අර්ථයන් සහිත වූ සබ්බ්‍යංජනං කියලා කියන්නේ ඊටාම සුදුසු ව්‍යාකරණ ඊටාම සුදුසු වචන සහිත වූ කෙවල පරිපූර්ණ මේ එක ධර්ම කාරණයක් ඇහුවත් සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන කෙවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශය මෙන්න මේ ආකාරයට අන්යන්ට මේ ධර්ම දේශනා කරනකොට තත්ත තත්ත යේතේ බික්ඛු සේකා අපත්ත මානසා මෙන්න මේ ධර්මය අහනකොට යම් ඒ භික්ෂුවක් ඉන්නවා නම් හික්මමින් පවතින සේකා කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි භික්ෂුන්ට. අපත්ත මානසා කියලා කියන්නේ අරහත්ත්වයට සාම්පත් වෙලා නැහැ. අනුත්තරං යෝගක්ඛේමං පත්‍යමානා විහරಂತಿ. මේ යෝගෙහි මේ භාවනා ක්‍රමවල නැත්නම් හිත වැළීමේ ക്ഷേම භූමිය ප්‍රාර්ථනා කරමින් වාසය කරන. ඒ කියන්නේ අරහත්ත්වය ප්‍රාර්ථනා කරමි. වාසය කරන යම් ඒ හික්මමින් පවතින භික්ෂුවක් ඉන්නවා නම් තේතං ධම්මං සුත්වා. ඔහු මෙම ධර්මය අහලා ඔහු මෙම ධර්මය අහලා විරියං ආරභන් වීර්ය ආරබන කුමකටද අපත්තස්ස පත්තිය කලින් ලබාගත නැතිදී කාප්ත නොවන දේ ගිය නොගිය තැන් වලට යන්න අපත්තස්ස පත්තිය අනධිගතස්ස අධිගමාය අධිගමනය කරගත්තේ නැති දේවල් අධිගමනය කරගන්න. අසච්චිකතස්ස සච්චි කිරියාය. සාක්ෂාත් කරගෙන නැති තමන්ටම සාක්ෂි වශයෙන් මනාපිට දැනගෙන දැකලා දෙනිලා සාක්ෂාත් කරගෙන නැති දේවල් සාක්ෂාත් කරගන්න වීර්ය ආරම්භ කරනවා. මේ යම් භික්ෂුවක් ඉන්නවා නම් හික්මමින් පවතින අරහත්ත්වයට පත්මින් ඉන්නවා. යේපන සත්ත බික්ඛු අරහන්තෝ සීනාසව යම් මේ භික්ෂුවක් ඉන්නවනම් අරහත්ත්වයටපත් වෙලා සීනාසවා කියලා කියන්නේ ආශ්‍රව නම් වූ කෙලෙස් ක්ෂය කරලා ඌසිතවන්තෝ කතකරණිය කියලා කියන්නේ කල යුතු සියල්ල කරලා ඉවරයි. ඕහිත භාර කියලා කියන්නේ කෙලෙස් බර පැත්තකින් තියපු. අනුපත්ත සදත්තා. ප්‍රාප්ත වෙච්ච අරහත්ත්වයේ ඇති පරික්ෂීන භව සංයෝජන භවය නම් වූ ජීවිත අනාගත ජීවිත වීමට සුදුසු වූ සංයෝජන ඒ කියන්නේ සංසාරයත් එක්ක මුසු කිරීම වශයෙන් යෙදෙන කෙලෙස් වලට අපි කියන සංයෝජන කියලා. අපි මේවෙන් ඉවත් වෙන්න හදද්දී නැවත නැවත කෙලෙස් තියලා අපිව සංසාරයට එක්ව කරනවා. අන්න ඒවට කියන සංයෝජන කියලා. ඒ භව සංයෝජනේ ෂ පරික්ෂීන කරලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ක්ෂය කරලා දමලා සම්මදඤ්ඤා විමුක්තා යහපත් ආකාරයෙන් විමුක්තිය ලැබපු තේ සං ධම්මං සුත්වා ඔහු ඒ ධර්මය අහලා ditta ධම්ම සුඛ විහාරං චේව අනිසා විහරණ මේ ජීවිතයේ සැප ලැබමින් වාසය කරන ඒ කියන්නේ රහතන් වහන්සේට පවා බුදුරජාන් වහන්සේගේ ධර්මය අසන්න ලැබීම සැපක් හැටියට දේශනා කරලා තියෙනවා. අයං ආවසෝ පංචමෝ ආනිසංසෝ කාලීන ධම්මසප්පේ. මෙය යවත්නි අස්සනිව් ආනිසංසය සුදුසු කාලයට ධර්ම ශ්‍රවණය කිරීම. කාලීන ධම්ම සාකච්ඡා සුදුසු කාලයට ධර්ම සාකච්ඡා කිරීම. ඉමේකෝ ආවසෝ පංචානිසංසා කාලීන ධම්ම සවණී කාලීන ධම්ම සාකච්ඡා. මෙය යවත්නි ආනිසංස පහ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදුසු කාලයට සුදුසු කාලයට ධර්ම සාකච්ඡා කිරීමෙන් මොනවද කියනවනම් පළවෙනි අනිසංසය සාස්ත්‍රෝන් මාන්සේ පවා ගරු කරන්න පටන් ගන්නවා සම්භාවනීය ලෙස ආශ්‍රය කරන්න පටන් ගන්නවා සාස්ත්‍රෝන් මාන්සේට ප්‍රිය වෙනවා මනාප වෙනවා ප්‍රිය මනාප වෙනවා මේක තමයි පළවෙනි අනිසංසය දෙවෙනි කාරණය තමයි අන්‍යයන්ට ධර්ම දේශනා කිරීමේදී අර්ථය සහ ධර්මය වැටහෙන්න පටන් ගන්නවා තුන්වෙනි කාරණය තමයි ගැඹුරු අර්ථපද විදර්ශනා ප්‍රඥාවෙන් විනිවිද දකින්න පුළුවන් වෙනවා. හතරවෙනි අනිසංසය තමයි මේ සබ්‍රමචාරින් වහන්සේලා ගරු කරලා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. එක්කෝ මේ භික්ෂුව අරහත්ත්වයටපත් වෙලා එහෙම නැත්නම් දැන් පත්වෙන්න ආසන්නයි. පස්වෙනි අනිසංසය තමයි යම් භික්ෂුවක් හික්මමින් අරහත්ත්වය පතමින් වැඩ ඉන්නවද ඒ භික්ෂූන්ට වීර ආරම්භ කරන්න හිතෙනවා ලබාගත නැති දේවල් ලබා ගැනීම සඳහා සාක්ෂාත් කරගත නැති දේවල් සාක්ෂාත් කර ගැනීම සඳහා අරහත්ය ලබා ගැනීම සඳහා යම් භික්ෂුවක් අරහත්ත්වයට පත් වෙලා කෙලස් නැති කරලා කරන්න තියෙන සියල්ල කරලා ඉවර වෙලා කෙලස් බර අයින් කළා භව සංයෝජන නැති කරලා යහපත් විමුක්තියට පත් වෙලා ඉන්නවා නම් ඒ භික්ෂූන්ට මේ ජීවිතයේ ලැබෙන සැප ලැබීමක් හැටියට ඔවුන් මේක සලකනවා. මෙන්න මේ ආනිසංස පහ කියනවා සුදුසු කාලයේහි ධර්ම සාකච්ඡාවේ සහ සුදුසු කාලයේහි ධර්ම ශ්‍රවණය කිරීම. මේ පස් කරුණ ධර්ම සාකච්ඡාවේ ආනිසංස. ඊටාම හොඳින් දේශනා කරලා තියෙනවා. මුළු ශාසනයම තියෙන පද හතරක් සහිත ධර්ම සාකච්ඡාවේ ආනිසංස පහක් සහිත මේ සූත්‍ර දේශනාව අංගුත්තර නවක නිපාතේ නන්දක සූත්‍රය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්චතු ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තං ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං කරං ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතාහං ඥාතෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතාහං ඥාතෝ ආදි ආදි